චන්දරාගයෙන් බැඳුනොත් ඒ චන්දරාගය නිසා උපාදානය හටගන්නවා. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙනවා. පංචස්කන්ධෙහි චන්දරාගයෙන් බැඳුනොත් ඒක උපාදානය. උපාදානපත්තෙන් භාව වෙනවා, භාවපත්තෙන් ජාති වෙනවා, ජාතිපත්තෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන උපායසයන්ගේ හට ගැනීම වෙනවා. මේ පරිත්‍යාමපදේ ක්‍රියාත්මක කරලා හතර ගමන හැදෙනවා. ඒක චන්දරාගය දුරු කළොත් අරමුණට පුළුවන්කමක් නැහැ. හතර ගමන හදන්න. නිරෝධය ඇති කරන්නේ චන්දරාග නිරෝධය. යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා නිරෝධෝ සාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලියෝ කියලා පෙන්වුවේ. අනේ යම් තෘෂ්ණාවකේ ශේෂයක් නැති විරාගයක් නිරෝධයක් ඇද්ද? ත්‍යාගයක්, පිළිනොගැන්මක්, නොයල්මක් ඇද්ද? ඒ නිරෝධයයි කියන එකයි විග්‍රහ කළේ. නිරෝධ සමාපත්තිය වෙනයි. නිරෝධය වෙනයි. ඔබ තේරුම් ගන්න ඕනේ. යම් තරමකින් රාගක්ෂය වුණා නම්, ද්වේෂක්ෂය වුණා නම්, මෝහක්ෂය වුණා නම්, ඡය වෙච්ච හරිය නිරෝධයටයි තියෙන්නේ. ඒ නිරෝධය ඔහුට දකින්න පුළුවන්, සිහි කරන්න පුළුවන්. ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි. නිරෝධ සමාපත්තිය කියන එක සම්බන්ධින්න ධාන හතරක් හෝ පහක් තියෙනවා. සීකපඤ්ඤ, මන්දපඤ්ඤ කියන ප්‍රද්දේහකට. මන්ද ප්‍රඥා පුද්ගලයා නම් ධාන පහකින් සීක්ෂ සීකපඤ්ඤ පුද්ගලයා ලබන හතරවෙනි ධානයේ ලබනවා. එහෙනම් උපේක්ෂා ඒකාගිතාවයටපත් වෙනවා. එතන පටන්ගෙන ආකාසානංචයතන විඥානංචයතන ආකින්චඤ්ඤයතන නේව සංඥා නාසංඥයතන අරූප සමාපatti හතරක් වලනවා. නේව සංඥා නාසංඥායතනෙන් එහාට තියෙන නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ ඉතින්. අන්න ඒ විලාදි කිසිම අරමුණක් ගන්න හිතක් නැහැ. අරමුණු සියල්ල අත්හරින එකම අවස්ථාව විතරයි. ඒක නිරෝධ සමාපත්තියදී කරන වැඩ. ඒක මේ මාර්ගය වඩනකොට වෙනේන අරමුණ අත්හරිනවා කියන එක නෙමෙයි ඒ කියන්නේ. සියලු අරමුණු වල තිබෙනා වූ නිස්සාරත්වය වටහාගෙන දුකෙන් ගොඩනැගෙන හැටි දැකගෙන එකින් එක අත්හැරගෙන අත්හැරගෙන ගියාට පස්සේ නේව සංඥා නා සංඥායතනේ හටගන්න උපේක්ෂා ඒකාග්‍රතා චිත්තාවලියේ මනෝ සංකාර ගොඩනැගෙන හැටි ඒක ගෙවිලා යන හැටි එතෙන්දි දකින්න. උත්සාහයක් වීර්යයක් නිකුත් කළා ගොඩනැගෙන හැටි මනසට ගොඩනගෙන ගොඩනගෙන මානසිකත්වයේ ඒ ශක්තිය ගෙවිලා ඒ මොහොතේ මොහොතකින් ගෙවිලා යන හැටි. ගෙවෙන්න ගෙවෙන්න ගොඩනගෙන හැටි. ඔය කාරණේ දැක්කහම මේ හිත කියන්නේ අධහානිය ගොඩනගෙන එකක් නිසා. ගොඩනගුවාම හරයක් නැතිව ගෙවිලා යන එකක් ඉතක් වෙන මොකද කියලා දකින්න නෝනක් පහල වෙනවා මුලින් දැක්ක විදර්ශනා ඥානයට ගෝචර වෙලා. ඒ වෙලාවේ ඒ ටික අත්හැරගාම සියලු ලෝකේ නිදහස් නේද කියලා දැකලා. ඒ උත්සාහය විදිහ සියලු ආකාරයෙන්ම අත්හරිනවා. අත්හැරගාම හිත නිරෝධ වෙනවා. ඒක නිරෝධ ආපත්තිය. ඊට පස්සේ කවුරුවත් ආයතරයක් අධිෂ්ඨාන කරපු කාලේ කල්තිය අධිෂ්ඨාන කරන්න ඕනේ. ඒ කාලේ ඉවර වෙනකන් නැවත හිතක් අරමුණක් කිසිම දෙයක් නැහැ. ඒතකොට තමයි දකින්නේ හිත කියන්නේ සදාතනික වස්තුවක් නෙමෙයි. හිත කියන්නේ ඒ මොහොතේ හේතුඵලයක් වශයෙන් පහළ වෙන දෙයක් බව. ඒකව සම්පූර්ණයෙන්ම දකිනවා. සැඟ වෙන්නේ නැතුව. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැකලා නාම ධර්මයන්ගෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලම නිරෝධ කරන්න පුළුවන්. නමුත් රූපස්කන්ධය නිරෝධ කරන්න බෑ. ඒ නිරෝධ සමාපත්තිය. කර්ම ශක්තියෙන් එළිය පවත්වනවා. ජීවිත රූපේ පවත්වනවා. එහෙම ක්‍රමයක් ඒ තියෙන්නේ. ඒක ඉහෙළම සමාපත්තිය. ඒක ඉදලා යන්නේ ඉන්න කතා කරන්න කරන්න මොනවක් කරන්න පුළුවන් කමක් නැහැ. හිතන්න පුළුවන් තැනක් නෙවෙයි. සියලු හිතවිලි වල අවසාන කරපු අවස්ථාවේ සමාපත්තිය. ඒක කල් තියා ලවන්න බෑ. එනේන හිතවිලි අත්හැරලා යනවා කියලා ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ යථාර්ථවත්ය දැනගිනේ සමාධි ක්‍රමයකින්ම යන්න ඕන එකක්. යම්කිසි රාගයක්, දේශයක්, මෝහයක් අත්හැරනහම රාගයම මුල් කරගෙන කිරිච්ච හිතවිල්ල ක්‍රියාවක් කතාවක් වෙනවා ඒක අත්හැරලා යනවා. දේශයේ මුල් කරගෙන කිරිච්ච හිතවිල්ල ක්‍රියාවක් කතාවක් වෙනවා ඒක අත්හැරලා යනවා. මෝහය මුල් අරිහතුන් වහන්සේට යනකොට මුලාව මුල් කරගෙන කිරිච්ච හිතවිල්ල ක්‍රියාවක් කතාවක් වෙනවා ඒ ටික අත්හැරලා යනවා. ඒ ටිකෙන් තොර වෙච්ච ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය වෙන හිතවිලක් ඇද්ද ක්‍රියාවක් ඇද්ද කතාවක් ඇද්ද ඒ ටික උන්වහන්සේලාත් ඉතුරුයි. ඒ ටික තුලින් තමයි ලෝකේ අතීතය දැනගන්නේ මතක් කරන්නේ අරමුණු තේරුම් ගන්නේ අනාගතයේ දීලා පිට කරන දේ කටයුතු කරන්නේ පින්ඩපාත යන්නේ සියලුම කටයුතු කරන්නේ ක්‍රියාසිටවල. ඒ ටික උන්වහන්සේට ඇතුලේ ඒවා හතර ගමන්ට හේතු වෙනවා නෙමෙයි. උන්වහන්සේතර අභිඥා කියන ශක්තිය ලැබුවා නම් මෙන්න අර කියන ධ්‍යාන අර්ථ සමාපatti සමවැදලා ඉතියා උන්වහන්සේලා පුළුවන් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න. අදිස්ථාන කරලා ඉන්න එකක් ඒක වෙනම ක්‍රමයක්. ඉතින් මාර්ගයේ වැඩිීමේදී අවශ්‍ය වෙන්නේ මොකද? ඒ නේන අරමුණ අරගෙන. ඒ අරමුණ අත්හරිනව නෙමෙයි. ඒ අරමුණ කෙබඳු ආකාරයෙන්ද ආවේ කියලා මනසින් නුවණින් බලන. බලලා ඒක අත්හැරීමක් නම් ඒකේ තියෙන අත්හැරීමට ඒක ආදීනව දකින්න. වෙන්නීමේ ආනිසංස දකින්න. එතකොට ඒ චන්ද රාගය අත්හැරලා යනවා. ඒ අරමුණ අවශ්‍යම රාගයේ දේශේ මොහිදාම හටගත්ත ගමන් ඒ බදුවක් එන්නේ නැතුව යනවා. ඒතර හිතවිලි එනවා. එදිනෙදා කරන කටයුතු වල රාග දේශ මොහ ඇතුව නෙමෙයි කරන්නේ. සාතන් වහන්සේ පින්ඳ පාත වදිනවා. මූලතපා හොදනවා. නා ගන්නවා. මල පුත්‍රා පහ කරනවා. ධර්ම දේශනා කරනවා. ඒ ඔක්කොම කරනවා. ඒවා එකක්වත් රාගයෙන් දේශයෙන් මොහෙන් කරන ඒවා නෙමෙයි. ජීවිතයේ පැවැත්මට අවශ්‍ය කරන කටයුතු ටිකයි ලෝකානුකම්පාවෙන් ලෝකේ යහපතට කරන යම් කටයුත්තක් ඇත්නම් ඒවා රාග දේශ මොහෙන් කරන කටයුතු නෙමෙයි. සතර ගමන්ට හේතු වෙන්නේ පින් එහෙම නෙවෙයි රාග දේශ මොහ. දැන් පින් කරන්නේ නැහැ කියලා කියන්නේ රහතන් වහන්සේ පින් කරන්නේ නැතුව නෙවෙයි රහතන් වහන්සේ විනය උපරිමයට ගියා. ඒ දිහා යන්න විනක් නැහැ. ඒකයි ඒ කාරණා. පින කියන්නේ විනෝන අර්ථය. තමයි යම් කිසි කරපු කියපු හිතපු දෙයකින් යම් සතුටක් ලබන්න පුළුවන් නම් අන්නේ ලැබිය හැකි සතුටට කියනවා වින කියලා. එන අරිහත්ත්වයටපත් වුණාට එහා තවත් තොරන් ටිකක් නැති නිසා ලබන දින උපරිම සතුට ලබලා ඉවරයි. එදා උන්වහන්සේට ඉතිහා පුරාණ විනක් නැහැ. සතුට වෙන එකක් නෑ. ඒ නිසා කියනවා රහතන් වහන්සේ පින් කරලා ඉවරෙච්ච කෙනෙක් කියලා. රහතන් වහන්සේට පින් නෑ බව නෑ. පුණ්‍ය බව පහිනස කියෝ හේතුව. නමුත් ඕක වරද්දගෙන රහතන් වහන්සේ පින් කරන්නේ නෑ. පින් කරන එක නිවන් බගක් නෙමෙයි සතරකමක් කියන වරද්දලා ගන්නවා. අරගෙන මේ පින් කරලා මිනිස්සුන්ගේ ඒ සතර උපනිශ්‍රේ වෙන නිවනට උපනිශ්‍රේ වෙන මාර්ගය වහනවා. ඒක මහා භයානක අපරාධයක්. සමහර අය අදත් එහෙම දෘෂ්ටි දෙනවා. ඒවයි පරිසවින්න ඕනේ. මේ විදිහට බලනකොට Tamanටම තේරෙනවා ඊළඟ අන්තිම වෙනකම් කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් මේ ඉදිරි පියවර පහදා දෙන්න කියලා මේ ඉල්ලීමක් මේකේ කරන්නේ මේ විදිහට විස්තර කරලා. ඉතින් ඉදිරි පියවර කියන්නේ දෙයක් නෑ Taman හිතලා බලනවා පත්වේසා කරනවා. මල්ලක මේ බදු පෙර මේ බදු අරමුණු වෙනකොට මගේ මනස කොහොමද ක්‍රියාත්මක වුනේ? රාගයට හේතු වෙන අරමුණක් එනකොට වෙනදාට මගේ හිත රාගයට කොච්චර නැඹුරු වුණාද? ඒ තුළ ක්‍රියාත්මක වුණාද? දැන් මේ යථාභූතියත් එක්කලා ඒකෙන් අත්හැරී ගිය හරියක් තිබුණා දැන් ඊ ආරමුණේ ඉන්න කොහොමද මානසිකත්වය ඇදලා යනවද අරුද වැඩිද මොකද්ද කියලා තේරෙනවා ද්වේෂයට හේතු වෙන අරමුණක් එනකොට පෙර මගේ මනස කොහොමද ක්‍රියාත්මක වුනේ මේ පැත්තට ගොඩ නැගුණේ කොහොමද ද්වේෂ සහගතව දැන් තත්ත්වය මොකද්ද පරිශනාවක් කරනවා තමයි පෙර මෙහෙම තිබුණා දැන් නම් අඩුයි නැත්තර නැන්නා රහතන් වහන්සේ හැවටෙන්නේ නැති වෙන සමන් බලන්නේ ඇත්ත වශයෙන්ම නැත්තර නෑ කියන කී නැතුව අවංකව තමා තමා පිළිබඳව විමර්ශනයක් කරන්න ඕනේ. ඒකට දකින්න දැන් අඩුයි. කොච්චර අඩුද? තුලනය කරන්න පුළුවන්. මොකද පෙර තිබිච්ච සත්‍ය දන්න නිසා දැන් තිබිච්ච සත්‍ය පේන නිසා පෙර මේ වගේ සත්‍යයක් උදා වුණා දැන් තියෙන්නේ මේ වගේ. ඒකට හේතුව මොකද්ද බලමුකම්. මෙන්න මෙහෙම මාර්ගයේ වැඩුණා. ඒ හේතුවෙන් ප්‍රඥාවට මට ගෝචර වුණා මෙන්න මේව අසාරයි කියලා. අසාරදී අත්හැරුවාම අසාරත් එක්ක බැඳිලා තියෙන සාරයි කියලා හිතන දෘෂ්ටියෙන් බැඳිලා තිබිච්ච කාගේදේශ මොහ තමයි අත්හැරලා ගියේ. ඒකයි අත්හැරිච්ච හරිය. තවම අත්හැරින්න මෙච්චර තියෙනවා. ඒම නොහැරිච්ච හරිය. එහෙනම් මං මොකද ඉදිරියට කළ යුත්තේ? අන්නේ ටික වෙලෙනකන් නැවතත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒන අරමුණ විමර්ශනය කරලා බලන්න ඕනේ. ඒකේ ආදීනව බලන්න ඕනේ, වෙන්වීමේ ආනිසංස බලන්න ඕනේ. ඉතින් ඒක බව Tamanටම තේරෙනවා. කෙලවර කරලා පස්සේ අන්තිමට තේරෙනවා මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් ජීවිත හේතුවර ප්‍රශ්නයක් ආවත් මීදහා රාගයක් නම් ඇති වෙන්න හේතුවක් නැහැ. ජීවිතේ දැටි කරනවා කියලා වාසනාවක් කියලා ලැහැත්ති වුණා ද්වේෂයක් හටගන්න හේතුවක් නැහැ. අනේ කොහොම හරි මේක පවත්වාගෙන මං ඉන්න ඕන කියලා මෝහයක් තිබුණා මුලාවක් තිබුණා. එහෙම හේකුත් නැහැ. ඒ අවසානම අවස්ථාව. එහෙම ආවනද කියලා මිනිහට කරන්න දෙයක් නැහැ. සාගක්ෂය වෙලා ද්වේෂක්ෂය කරලා මෝහක්ෂය කරලා ඉවරයි. ගම්මචරියාව විදිහට පූර්ණේ කරන්නේ නැහැ පූර්ණේ කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා තමන්ට හරි සත්‍ය ගැන ප්‍රතිඥාවක් දෙන්න පුළුවන්. එතකන් හැවටලා දෙන්න පුළුවන්. ඒක හැවටලා දෙන්න නැතුව ධර්මයේ දැනගෙන ධර්මානුකූලව තේරුම් අරගෙන එතෙන්ට යන්න ඕනේ. ඒකයි කාරණා. මේ එතකන් දැන් කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. ඔකේ තේරුම් ගත්තාම අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ දේ දුක්ඛ හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට ඉතලා තේරුම් ගන්න. සැකහැර ගන්න. ඒ තමයි ලෝකේ හැටි. ඊට පස්සේ ඒක දකින්න. ඉතින් වේදනාවක් වේදනාවක් කියලා හිතන නිවන් දකින්නවා නම් එහෙම බුදුන් බුදුන් කියෝ බුදු වෙයි. ඒ කොහොම කියනවා. ප්‍රථම අධ්‍යයනය ප්‍රථම අධ්‍යයනය ප්‍රථම අධ්‍යයනය ප්‍රථම අධ්‍යයනයටපත් වෙනවා. ඉතින් ඒක තමන් නොදැක්ක දෙයකට කොහොමද ආවර්ජනය කරන්නේ? තමා දැක්ක දෙයක් නම් ආවර්ජනය කරලා ගිය හැකියි. එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි අධ්‍යක්ීම තිබිච්ච කෙනෙකුට ප්‍රථම අධ්‍යයනය ගැන අත්‍යවශ්‍යමක් නැති කෙනෙක්. සෝවාන් ඵලය ගැන අධ්‍යක්ීමක් නැති කෙනෙක්. ඉතින් සෝවාන් ඵලයේ සෝවාන් ඵලයේ කිව්වා. යයිද? වේදනා නිරෝධය ගැන අත්දැකීමක් නැති කෙනෙක් වේදනාවක් වේදනාවක් කිව්වොත් වේදනාවේ නිරෝධ වෙයි. ඒ ක්‍රමයක් තියා නිරෝධ කරන්න. වේදනාව දැනගනී වේදනා සමුදය දැනගනී වේදනා නිරෝධය දැනගනී වේදනා නිරෝධ මාර්ගය දැනගනී. වේදනාව දැනගින්. ඒක දුක්ඛ ස්කන්ධය බව දැනගන්න. වේදනා සමුදය දුක්ඛ සමුදය බව දැනගන්න. වේදනා නිරෝධය දුක්ඛ නිරෝධය කියලා දැනගන්නවා. වේදනා නිරෝධ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඇදලා ගන්නවා. දැකනුගමනය කිරීමේ වේදනා නිරෝධ කරනවා. මේ නිවන් මාර්ගය. ඉතින් වේදනාවක් වේදනාවක් කැක්කමක් කැක්කමක් මෙහෙම කිය කිය සිහි කර කර ඉඳ කියලා මෙහෙම ඒවා කියනවා. ඉතින් එහෙම වේදනාවක් වේදනාවක් කියලා හිතනකොට දැනෙනකොට යනවා නම් මේ සතර අපාගත සත්‍යය මොහොතක් ගන්න ඉන්නේ ඔය හිතේ නේද? අනේ වේදනාවක් අනේ වේදනාවක්. දකින දකින දෙන වේදනාවක් වේදනාවක්. ඒ වේදනාව දුක් වේදනාව දුක් වේදනාව කියනවා නිහිත. වේදනාව ගැන සීකරවල නිවන් දකින්නවා නම් ඉස්සෙල්ලාම හරි හතර පහ වෙන්නේ නිවන් දකින්න. හතර පහ සතේ නිවන් මාර්ගය තියෙනවා. ත්‍රි හේතුක පුද්ගලයෙක් වෙනවා නිවන් දකින්න ඒ අද්දැවි. නැ වේදනාව දැනගනි වේදනා සමුදය දැනගනි වේදනා නිරෝධය දැනගනි වේදනා නිරෝධ මාර්ගය දැනගනි. රූප දැනගනි රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධ මාර්ගය. වේදනා වේදනා සමුදය වේදනා නිරෝධය වේදනා නිරෝධ මාර්ගය. සංඥාව සංඥා සමුදය සංඥා නිරෝධය සංඥා නිරෝධ මාර්ගය සංඛාර සංඛාර සමුදය සංඛාර නිරෝධය සංඛාර නිරෝධ මාර්ගය විඥාන විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධ මාර්ගය ඔය හතර හතර නිවන් දකින්න බෑ මගේ වැඩින්නේ ඔය හතර ආකාරයෙන් බලන්න ඕනේ කොයි එක අරගත්තා චක්කු ගත්ත චක්කු චක්කු සමුදය චක්කු නිරෝධ චක්කු නිරෝධ මාර්ගය එතන හතරක් තියෙනවා ඔය හතර දාලා බලන්න ඕනේ ඒක තමයි දැනුවත් වෙන්නේ මේ වේදනාවක් වේදනාවක් කරලා යනවා යනවා කියලා ඉන්නවා ඉන්නවා කියලා යන්නේ යනවන්නේ. ඇයි යන්නේ? යන්න හේතුව මොකද්ද? ඒක රාගදේශ මොහසහගත ගමනක්ද? සාගතේදී සක්‍රිය මොහසහගත ගමන ඉවරයි. ගමන් නිරෝධය. ඒ කරන මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග වල රාගක්ෂේද සක්ෂේ මොහක්ෂේ කරලා නම් රාගයේ හේතු කරගෙන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් පොඩු නැගෙන්නේ නැහැ. ද්වේෂය මුල් කරගත හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැගෙන්නේ නැහැ. මෝහය මුල් කරගත්ත හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැගින්නේ ඔක්කොම නිරෝධයි. හය තියෙනවා. ඒක විපාක හය. ඒක මැරෙනකන් තියෙනවා බාධා. ඒකට පුළුවන් කමක් නැහැ විපාකයද? මතු විපාකයක් හදනවා විපාක විපාක සම්භාව කියලා එකක් නැහැ. විපාකයක් කර්ම සම්භාව කළොත් කම්මා විපාකාවත් තන් කියන්නේ විපාකයක් දෙනවා. නැ විපාකයක් කර්ම සම්භාව කරන්නේ අවිද්‍යාව නිසා. නැත්නම් විපාකයට කර්ම සම්භව කරන්න බෑ. කර්මයක් පහළ කරන්න බෑ. ඉතින් අපි දැනගන්න ඕනේ වේදනාව විපාකයක්. ඒ වේදනා විපාකයක් වුණාම ඒ විපාකයේ ක්‍රම දෙකකට එනවා. එකක් තමයි පෙර භවයේදී මේ භවයේ සකස් කිරීමට හේතු වෙන්නා වූ පරිසන්දියකින් උප්පත්තිය ලබන. කර්මයක් කරපු එකට විපාක ලැබිලා. ඒ කර්ම විපාකස්කන්ධයක් පස්සේ මේකයි ලැබිලා තියෙනවා සකන ජීවනාතේ ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රියත් කියලා ලැබුණා. දැන් මෙයාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ගෝචර වෙනවා. ඒ ඇදලා යනකොට විපාකස්කන්ධ වශයෙන් ඇදලා යන විපාක වේදනාවක් දෙනවා. ඒක හිරි වැටෙන්න පුළුවන්, කැක්කම වෙන්න පුළුවන්, විවිධාකාරයෙන් එන්න පුළුවන් දාඩිය දාන වශයෙන් එන්න පුළුවන් හත් වෙලා එන්න පුළුවන් හීතල වැඩි වෙලා එන්න පුළුවන් උණ වැඩි වෙලා එන්න නොවේ කාකාරයෙන් එන්න පුළුවන් ඒකේ ප්‍රධාන එක කාරණය අනිකේ උපන්නාට පස්සේ එතන පටන් මේ ගිනියන වැඩ පිළිවෙල නිසා ප්‍රයෝග විපත්තිය ඒ කියන්නේ අපි විසින් කරගන්න වැරදි ආකල්පයේ වැඩ පිළිවෙල නිසා අපිට විවිධාකාර වේදනාවෙන් ඉඳලා සිද්ධ වෙන්න පුළුවන් ඒවන් නිකන් ආවා නෙමෙයි ඊට හේතු ඇතුව ආහාර සමුදේ වේදනා සමුදේ අන්න හොයාගන්න කර්ම සමුදේ වේදනා සමුදේ. අන්න උද්‍යව ඥානය හොයාගන්න හැටි. කර්ම සමුදයෙන් ආපු එක තමයි විපාකස්කන්ධය. ආහාර සමුදේ වේදනා සමුදේ. යම් කිසි වේදනාවට මෙලෝඩි හටගත්තා නම් හේතුවක්. කාලා වැඩි වෙලා වේදනාව ඉඳලා පුළුවන්. කලට දෙල් ගාවුවාම ඔලුවක හැදලා හැකර සරන්න නැන්න. කවන්නේ කියලා කෑදරේම කෑවොත් එහෙම මොකද වෙන්නේ? ආහාර සමුදේ වේදනා සමුදේ ඉතින් ඉදවන්න ඕනේ ඔලුව හැප්පෙම හැදෙන්නේ. ඒකත් වේදනා සමදී ආහාර සමදීන් හටගන්න. ඒක පෙර කර්මයෙන් හටගත් එකක් නෙවෙයි. අපි අවුන කමින් අපේ දින කෑදරකම හදාගත්ත එක. අයිත කළ දෙයක් කනවා. කෑදරකම. අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් හටගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒතර අපිට ඒක නැති කරගන්න ඕනේ. එහෙම අපත්‍ය දෙයක් ගන්න නැතුව ඉන්න ඕනේ. හේතු දැකලා හේතු නිරෝධ කළොත් ඵලයේ නිරෝධය. හේතුන් පරිච්ඡ සම්භූතං හේතුවංගා නිරුද්ධ. දැනගන්නවා ඒක. සමහරවිට මේ කය හැදුනහම මේ සතර මහා භූතියන්ගේ තිබෙනා වූ දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන් ලෝකේ කාලීන කාලේ. ඒතර ඒ බඳු දුර්වලතාවයක් ඇති වෙන ප්‍රතිශක්තිය අලු වෙන්නත් පුළුවන්. විස බීජයක් ඇතුළු වෙන්නත් පුළුවන්. රූප සමුදය, විවේචනා සමුදය. විස බීජ රූප. ඒක ඇතුළු වෙලා නම් ඒකෙන් හිලක් හැදෙන්නත් පුළුවන්. ඒතර ඒකෙන් හටගන්නවා. ඉතින් ওই විදිහට වේදනාව හටගන්න තරම් සියලු වේදනා කොයි කොයි ආකාරයෙන්ද හටගන්නේ? එයා කියනවා වේදනාව කුමක්ද? මේ කොයි જાතිය වේදනාවද? කකුල වකුඩු කරගෙන ඉන්නවා. වකුඩු කරගෙන ටිකක් වෙලා ඉන්න ලේ ගමන් කරන්නේ නැහැ නහර හිර වෙලා. කැක්කුම අල්ලන. ඉතින් කර්ම සමුදියා වේදනා සමුදියා ඒකද මේ. වේදනාව කොහොමද කියලා හොයන්නේ නැහැ. නෑ උපං කර්මයෙන් ආවා නෙමෙයි. එහෙන හැවිලිම තියෙන්නේ බෑ. ආහාර සමුදියා වේදනා සමුදියා. නම් මේ ආහාරෙම කාපු එකක් නේද මේක උනේ. නෑ එහෙම එහෙකුත් නෑ. අන්න දකින්න ඒක වෙන හේතුව. මොකද වෙන්නේ? පස්ස සමුදයා වේදනා ස්පර්ශයක් ආවා. මොකක් කකුල නවාගෙන ඉඳින් දැන් මිහිරවුණු. දෙගම කරන තියන වේදනාව. ඒක නිරෝධ කරගන්නේ කොහොමද? කකුල දිගාරගන්නේ කිව්වා. ඔය කොහොමද කියන්නේ බුදුන් සිහි කළා, දහම් සිහි කළා වැඩි හරියන්නේ නැහැ. කකුල නවාගෙන නම් හිරිවටුනේ. කකුල දිගාරලා හිරිය අරගන්න ඕන. හේතු වල ඵලය දැනන හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරගන්න ඕන. ඉතින් මේ විද්‍යාව වැත්තක දාලා වෙලා නම් බුදු සරණයි බුදු සරණයි කියන කකුල නවාගෙන තවත් හිටියද හරියයි. ඉතින් වේදනාව ඒතකොට හිතනවා වේදනාව නිරෝධ වුණා කියලා. හැබැයි ඒකේ උනේ වෙන එකක්. ඒ කායික වේදනාවක් දැනෙනවා ඒ වගේ අඟපසක හිර කරනකොට වේදනාවක් දැනෙනවා. මොකද්ද? කයේ නිරෝගී භාවය ඇති කර ගැනීමට දෙන පෙර ලකුණ පූර්ව සංඥාව. ඒ සංඥාව අහන්න නැතුව හිටියොත් එහෙම ඒ ස්නායුව අදාළ වෙනවා. ඒ විලාව. වේදනාව දැනෙන්නේ නැතුව. ඒතකොට මොකද වෙන්නේ? ගමන් කකුලට ගමන් කරලා තියෙන වාතය යන එකට ඇහිදින් දුන්නා. සංඥාවක් දුන්නා වැඩ කරගත්තේ නැහැ. තමන්ගේ යම් කිසි දෘෂ්ටිය අනුව ඒක හිර කරලා හිටියා අන්තිමට කකුල දිගාරින් ගියාම පොළ වෙනවා. මාංශපේශි අප්‍රාණික වෙනවා. නොගැලපෙන එකක් වෙයි. ඒකට සංඥාවක් අවදින ගැක්කම හලෝපන් අනිත් පැත්තට. ඒ දෙක නෝකද. ලියගම කරන්න ඕන තැනට දෙන්න එක්තරා විදිහේ සංඥා මාත්‍රයක්. ඒක කර්මයට හටගත් එකක් නෙවෙයි. මස්ලේ කය හටගත්තා නම් මස්ලේ කය හටගත්ත හැම කෙනාටම ඔහොම එකක් තියෙනවා. අත වකුරු කරලා ඉරපුවා කකුල වකුරු කරලා ඉරපුවා එක පැත්තට බුදියාගෙන හිටපුවාම ඒ පැත්තේ වෙන කැක්කුමක් අල්ලනවා. ඒක කාරුමිට හරගත කැක්කුමක් නෙමෙයි. මේක අය අනිත් පැත්තට හරවපන් අනිත් පැත්තට ලිය ගමන් කරන්න ඕන. ඒ ක්‍රමේ කායික සංඥාව කොම්පියුටරයක් වගේ මේ කාය හැදිලා තියෙන්නේ යම් කිසි ආරක්ෂක ක්‍රමයකට ක්‍රමයක් සංඥාව සකස් කරලා. ඒ සංඥා ක්‍රමයේ ඒක. ඉතින් ඒක දැනගන්න ඕනේ. මොකද්ද කියලා. අපි ඉතින් යම් කිසි හිත වේදනාව විඳිනවා. ඒ හිත වේදනාව කවුරු හදපියක් නෙමෙයි දෘෂ්ටියකටපත් වෙලා දෘෂ්ටිගත වෙලා නිත්‍යයි සපයි ආත්මා කියලා දෘෂ්ටියකින් යමක් අල්ලන්න ගිහිලා ඒක වැරදිලා විඳින වේදනාව. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා මිසක් ඒකට බුදුන් සරණයි කියවට හරියන්නේ නැහැ. ඒකට හේතුව වෙලා ඒ හේතු නිරෝධ කරන්න ඕන. මෙහෙම හේතුන් පරිච්ඡ සම්භූතා. හේතු බංගා නිරුද්ධති. මේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආ මේ බුදු මේ නිවන් දැක දහම. කුංචි වචන දෙක. ඔය පද දෙකලා සෝවාන් වෙලා තියෙනවා. හරි සාමුල සෝවාන්ුනේ. මේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආ කියන ඔය පද දෙක හරියට. මොගලන් හාමුදුරුවෝ සවාගුණි තේසං හේතුයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ඉතුරු පද දෙකත් එක්කලා අහත් පද හතරක්. එහෙනම් නිවන් දකින්න දහමක් ඔතන තිබුණා. මහා බුලා කියන කෙනෙක් නෙමෙයි නිවන් දැක්කේ. ජීවිතේට බුදුබණ ඇහි හරියත්ම කරන් දෙනම අසජී හාමුදුරන්ගෙන් අහගත ඒ බණ පද ගාථාවේ පද හතර. උන්වහන්සේලා දෙනම සෝවාන් ඵලයටපත් උනේ ඒකේ. මොකද්ද එහෙනම් මූල ධර්ම? හේතුවක් නිසා ඵලයක් හටගන්නවා හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙනවා. එහෙම ක්‍රමයක් තියෙන නිරෝධ. නිකං හටගත ලෝකයක් නෑ හේතුක ලෝකයක් නෑ. එහෙමනම් අපිට පිළිසරණකුත් තියෙනවා. මොකද හේතුවක් නිසා හටගත්තම හේතු නිරෝධ කරන්න ක්‍රමයකුත් තියෙනවා. නිවා දකින්න වාදකයක් නැහැ. සසර ගමන අනාථ වෙන්නේ තෝරගමින් මිදෙන්නේ තම තමන්ගේ දැනුවත්කමින්. නොදැනුවත්කමින් හේතු දන්නේ නැති නිසා ගමන් කරනවා. හේතු දැනගත්තා පස්සේ ප්‍රඥාවෙන් යථාර්ථය අනුගමනය කරලා මිදෙනවා. එදා පිළිසර ලබන්නේ එහෙමයි. ඉතින් ඒ නිසා දකින්න මේ වේදනාවක් වේදනාවක් කියකිට වේදනාවේ තියෙනක මහා භයානකයි. වේදනාව එහෙම්ම තියාගෙන හිටියොත් එහෙම සිද්ධ වෙන්නේ ඒකයි. වේදනාවක් නම් වේදනාවට හේතුවක් තියෙනවා. ඒ මොකද කියලා බලන්න ඕනේ. කායික ස්පර්ශයක් නිසා කායික වේදනා හටගන්නවා. මානසික ස්පර්ශය නිසා මානසික වේදනා හටගන්නවා. ආහාරයන් හේතු කරගෙන වේදනා හටගන්නවා. කර්ම කර්ම හේතු කරගෙන වේදනාව හට ගන්නවා. මේ ආදීගේ වේදනාව හට ගන්න ආකාරය දකින්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම ඒ වගේ. ඒතර යමක් නිර්මාණය වෙවි. දිග දිගටම පැඩිලා එනවා. ආහාරය දිගටම ලබා දුන්නොත් නිබ්බති වෙනවා. නිබ්බති ලක්ෂණ. තව තවත් නිපද වෙනවා. නිපද වෙන ප්‍රත්‍යාරයක් දැක්කොත් ඒක නවතිනවා. ඉතින් ඒකට ඒ ක්‍රමයේ දකින්න ඕනේ. ඉතින් යථාර්ථය ඒකයි. ඉතින් නමුත් අද අපිට කියා දෙන්නේ භාවනා ක්‍රම තමයි. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ කියලා. මේ චතු සම්පජඤ්ඤ භාවනාව කියලා මේ භාවනාවේ ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමය අරගන්න ඕනේ. සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ කියන මේ කාරණා හතර. නිසා අපි යමක් කරනකොට අපි කරන කියන හිතන දේවල් තුලින් ඒ කරන වැඩි නිවනට කෙසේ සාර්ථක වැඩ පිළිලද නිවනට සප්පාය වෙන්නේ කොහොමද නිවනට කිව්ව රාගක්ෂේත දේසක්ෂේත මෝහක්ෂේත හේතුකාරකින් සාර්ථක වැඩ පිළිලද මේ හිතන කියන කරන ක්‍රමී ඊට සප්පාය වෙන එකද ඒ නිවනට ගෝචර වෙන විදිහේ අනුගාමනයක්ද මේ කරන්නේ ඒක මුලාවෙන් නවන ප්‍රඥාවෙන් බහපු තීරණයක් නෙමෙයි ප්‍රඥානුකූල. ඔය කියන කාරණා හතර බලලා තමයි කටයුතු කරන්න ඕනේ. ඔක ප්‍රගුණ වෙනකොට ලස්සනට තේරෙන්න පටන් ගන්නවා. යනවා යනවා කියලා ගියාට නිවන් දකින්නේ නැහැ. ඉන්නවා ඉන්නවා කියලා හිටියට නිවන් දකින්නේ නැහැ. යන්නේ මොකටද? ප්‍රශ්නේ තියෙන්නේ උතනයි. රාගයේ මුල් කරගෙන, ద్వේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන කරන වැඩක් නැමේ යන ගමන. ඒ යන මොහොතේදී ඒක හිතන්න ඕනේ. ඇයි මම යන්නේ? දැන් මේ යනවා. අහක බලාගෙන වෙනේ රහිත හිතයි ගියොත් එහෙම අන්න අවදි හියන්නේ. ප්‍රතිපත්තාණ යන්න කිව්වේ ඕකයි. යනවා කිය කියන්න නෙමෙයි. යන්නේ මොකටද? දැන් කල්පනා කරලා මොකටද යන්නේ? ටිකක් වෙලා ඉතින් හරි කම්මැලි. හටාලා කැහෙනවා. ඇවිදලා ඉන්නවා යාළුවා. විහිළු වලපම් කරගෙන ඉඳලා විනෝද වෙවි සන්තෝෂයෙන් ඉන්න දවසක්. ඉරත් එක්කලා හොඳ කතා බහ කරනවා සතුටු වෙන්න පුළුවන්. මොනවද? වීලු කරලා කොලොප්පම් කරලා. කාමරිකම යන්නත් එක යන්න ඕනේ හම්බ වෙයි. නැගිට යන්න ලැහැටි. ඔකට ඔබ නැගිටි. අපේ හිතෙන් අපි අහගන්න ඕනේ. හිතමු දහම් හිත ගුරුවරයා කරනවා. ඇයි නැගිට්ටේ? මොකද නැගිට්ටේ? හිතලා බලපන්. යාළුවා ඌත් එක්ක කතා කරගෙන ඉන්නේ. මොකද කතා කරන්නේ? රාග දේශ මොහ, ලෝභ දේශ මොහ, අලෝභ දේශ මොහ. කොහොමද වැටෙන්නේ කතාව? හිත ප්‍රශ්න කරු හිතට උත්තර දෙන්න ඕනේ අවංකව. ඉතින් කොලොප්පම් කර කර විහිළු කරගෙන මුලාප. වැටෙන්නේ මොකද රාගීට. එතකොට මොකද යන්න හදන්නේ මොකක් කරන්නද? ඔබේ ක්‍රියාවලිය මොකටද? නිවනද? හත් ප්‍රායය. සාර්ථක වේද වැඩි කළොත්. නිවන්ට ගෝචරේ වැඩි පිළිලාද යන්නේ ගමන. මුලාවටපත් වෙන එකද නැහැ ඥානවත් එකද? යකෝ මොහොලයා වෙලා ඉතින් තවත් ඔය පස්සේ යනලු 10ට නොවිදවි. නැවත වී. තමන්ගේ හිතන අවවාදය තමන් නවත්වා ගන්න ඕන. ගමන ඉවරයි. එකයි දෙකයි කරන්න ඕන. ඊට පස්සේ ආචාර්යයක් ඔයගේ වටන් ඉඳලා මොහොතකින් සිහි වෙලා හිටන් සතිපට්ඨානෙ පිටර. ඊට පස්සේ වැඩක් නැති ගමන් නවතින. එතකම නවත්තන්න බෑ. අන්න එහෙම හොයා ගන්න ඕනේ. ඒතකොට මේක ප්‍රඥා ගෝචර මාර්ගය. මාර්ගය. මේක මේ ක්‍රියාදාමයක් නෙමෙයි. ක්‍රියාවදාමයක් කරලා යනවා සීලබ්බත පරාමාසය. උරල පරාමාසය කියලා නිවන් දකින්න බෑ. හිමින් ගියාට, හයියෙන් ගියාට, උඩ පැන පැන ගියාට, බුදියාගෙන හිටියට වෙල්ලි වෙල්ලි හිටියට ඉරි එරමිනිය කොටාගෙන හිටියට ඒවා ඔක්කොම වෘත සීලු තොලින් මේ නිවන් දකින්න පුළුවන් කරන සීලබ්බත පරාමාසයවත් ඇරලා නැහැ නෑ ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න වෙන නිවන් අවබෝධ කරගන්න ඒක විද්‍යාවක් නියම විද්‍යාවක් ඒක නෑ කියන්නේ කිසිම විද්‍යාඥයෙකුට බෑ ඒ හැදෙන ආකාරය ඒකයි දකින්න ඕන විදියට